හොඳයි එහෙනම් සාදාන වහන්න මේ මේක ප්‍රථමයෙන් කලින් සම්පාද ධර්මයන්ගේ සංහාපච්චය උපාදාන කියන කොටස විස්තර කළේ අද උපාදාන කොටය බහූ කියන කොටස විස්තර කිරීමටයි අදහස් වෙන තමයි. මේකට උපාදාන කියන වචනය ගැන දැන් පැහැදිලි අවබෝධයක් ඇති කියලා අප කල්පනා කරනවා. උපාදානය කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව සමාගයේ සිට තුළ පහළ වෙන චන්ද රාගයට කැමැත්තට සහ ඇලීමට. මේ උපාදාන ප්‍රධාන වශයෙන් හතරක් තිබෙනවා වගේ වාරි දෙකෙන් කළා කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත පරාමාස උපාදාන කියලා. මේ උපාදාන වර්ග හතරම හතරක් වශයෙන් අපි දැන් කොහොමද සත්‍ය වශයෙන් උපාදාන කරන්නේ පංච සම්මංගේන පංචස්කන්ධ ලෝක ධම්මයන් බව එදා අපි පෙන්වන්න කළා ඒක මතක තබාගත යුතු කරුණක්. ඒත් මේ උපාදාන කිරීම නිසා භව වැස්සෙනවා උපාදාන පත්‍ය භව කියන්නේ ඒකයි. මේ භව කියන වචනය පොත්පත්වල දක්වා තියෙන ආකාර දෙකකින් කර්ම භව සහ උත්පත්ති භව වශයෙන්. කර්ම භව කියන්නේ කුසල් හෝ අකුසල් කර්ම සංස්කාර විශේෂයෙන් මේදී මතක තබා ගන්නට ඕන පුනර්භවය ගෙන දීමට සමත් වෙන නැත්නම් විපාක සත්‍යයක් ගෙන දීමට සමත් වෙන කර්ම ශක්තියෙන් තමයි මෙතන කර්ම භව කියලා ගණන් ගන්න කියන්නේ. ඒකට උත්පත්ති භව කියන එකේ සම්භව කියන වචනේ අර්ථය ලෝකය කියන එකයි. ඒකට මේ උත්පත්ති භව කියන එකේ තියෙන ආකාර 9ක් පොතල දක්වලා කාම භව, රූප භව, අරූප භව කියලා එක් ආකාරයකින් මේ ලෝකය තුන් කොටස් තුනකට බෙදලා දක්වනවා. කාම භව කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි දාපහම ලෝක 7යි. ඒකට තිරිසං අපාය ඒ වගේම പ്രേත අසුර කියන සතර අපාය එකතුනහම 11ක් වෙනවා ඒක සතර අපායයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි කියන 11ට තමයි කාම භව කියලා හඳුන්වන්න ලබන්නේ ඒකෙන් අදහස් කරන්නේ කාමාවචර කුසල අකුසල අකුසල කර්ම ශක්තියින් තුළින්ම උපදින මේකේ සත්‍ය උපදින්නේ ඊට අමතරව එහි සිටින මේ කාම භාවයේ සිටින සත්‍යම් බහුල වශයෙන් ප්‍රගුණ කරන්නේ කාමාවචර කුසල් ඊටත් අමතරව බොහෝ විට බහුල වශයෙන්ම ඵල දෙන්නේ කාමාවචර විපාක කුසල හරි අකුසල කුසල අකුසල විපාක. ඒකටයි කාම භව කියන වචනේ මිනිසයි ප්‍රකාශ කරන්නේ. නැත්නම් මේ කාමයන් තිබෙන නිසා කාම භව කියනවා නෙවෙයි. ඒකෝට ඒ කාම භව ඒ අදන් අදන් අන්තර්ගත වන ලෝක 11ක් තිබෙනවා. ඊළඟට රූප භව. රූප භව කියන එකෙන් අදහස් අදහස් කරන්නේ රූපාවචර භක්ම ලෝක 16ක් තිබෙනවා. මේ 16. ඒකට භක්ම පාරිසද්ද භක්ම ප්‍රෝහිත මහා භක්ම කියලා තුනක්. පරිත්තාබ අපමානබ අපමානාබ ආබස්සව කියලා තව තුනක් තියෙනවා. පරිත්ත සුභව අපමාන සුභාසුද කියන එක කියලා තව තුනක් තියෙනවා. අවිහා අසඤ්ඤතලේ ඊළඟට තියෙන්නේ සුද්ධාවාස පහ අවිය අතම්ප සුදස්ස සුදස්සිය කෙනෙක්. මේ කියන බ්‍රහ්ම ලෝක 16 තමයි රූප භව වශයෙන් හඳුන්වනු ලබන්නේ. අරූප භව කියන්නේ අරූපාවච ධාන සිත් වලින් උපදවනු ලබන ආකාසන්නාංචායතන විඥානංචායතන ආකින් සංඥායතන සහ නේව සංඥානා සංඥායතන කියන ඒ බ්‍රහ්ම ලෝක හතරට. එතකොට අරූපාවච බ්‍රහ්ම ලෝක හතරයි රූපාවචර බ්‍රහ්ම ලෝක 16 එතන 20යි කාම භවවල කියන ලෝක 11යි ඒකට ඔක්කොම 31ක් තියෙනවා මෙන්න මේ ලෝක 31කින් යුතු එක් කොටසකට කියනවා සක්වල කියලා මෙවැනි සක්වලවල් 1000ක් එකතු වුණාම ලෝක 12ක් වශයෙන් සඳහන් වෙනවා එවැනි සක්වලවල් අනන්තවත් මේ විශ්වයේ පවතිනවා ඔය බුදුජානන් වහන්සේ මහා සම්මේ සූත්‍රයෙන් දක්වලා තියෙනවා අතකොමගෝ මික්කුවා මන්තේසි යේබුහි වෙන වික්ඛේ දසස්ස ලෝක ධාතුසු දේවතා සංපත්තා හොන්ති භගවන්තං දර්ශනාය වික්ඛු සංගංචි කියලා. බුදුරජාණන් වහන්සේ වික්ෂුපේ සමතල එහෙම ප්‍රකාශ කරන්නේ දසස ලෝක ධාතුසු මේ ලෝක ධාතු 10කින් ඒ කියන්නේ දසදහසක් සක්වලින් යේබුහි වෙන බහුල වශයෙන් දෙවියෝ රු බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේත් ඒ වගේම ඒ වෙලාව විශේෂ පුරාතන් වහන්සේලා 500 නමකුත් දැකීම සඳහා පැමිණි ඇති බව බුදුහාමුදුරුවෝ විසින් ඉතින් ප්‍රකාශ කළේ. ඒ වගේම අනාගතයේ බුදුහාමුදුරුවන්ටත් පෙරසින්ම පැමිණෙන අය අතීතයේ බුදුවරුන්ටත් පෙරසින්ම පැමිණෙන අය කියන කරුණත් මහා සම්මේ සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒ විදිහට ලෝක ධාතුන් අනන්තව තිබෙනවා මේ ලෝක ධාතු සෑම එකකම සත්ව කොටහසන සිටින බව තමයි එයින් පැහැදිලිවම තේරුම් ගත යුතු වන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ ලෝක ධාතයේ තමයි බුදුවරු ලෝකයට පහළ වනු ලබන. එතකොට ඒ කාම භව, රූප භව, අරූප භව කියන කොටස් තුන. මේ ලෝක 31ම තවස්ථාකාරණකින් බෙදා දක්වා තිබෙන පොත්වල සංඤී භව, අසංඤී භව, නේසඤ්ඤා, නාසඤ්ඤා, නේසඤ්ඤී නාසඤ්ඤී භව කියලා. එතන අසඤ්ඤේ සංඥාවක් නැහැ කියන එකයි අසඤ්ඤේ කියන්නේ අසඤ්ඤී භව කියන්නේ අසඤ්ඤතලේ ඒ කියන්නේ හතරවෙනි රූපාවචර ධානයෙන් පසුව සිතට නිග්‍රහ කරමින් භාවනා කරලා රූපේ පමණක් ඇතිව උපදිනවා සිතනේ එතන එතකොට සිත නැති නිසා සංඥාවක් නැහැ එනිසා අසඤ්ඤතලයට කියන්නේ අසඤ්ඤී භව කියලා නේව සංඤී නාසඤී භව කියන්නේ අරූපාවච ධ්‍යාන වලින් හතරවෙනි ධ්‍යානයේ නේව සංඥා නාසඤ්ඤායතනෙ එහි එකදෙන සත්‍යයන්ගේ සංඥාවක් තියෙනවද කියන්නවත් බැරි තරම් නැද්ද කියලා ප්‍රතික්ෂේප කරන්නවත් බැරි තරම් ඉතාමත්ම සියුම් දැනීමක් ඉතාමත්ම සියුම් සංඥා මාත්‍රය පමණයි ඒ ලෝකේ සත්‍යයන්ගේ සිටිතිබේ එම නිසායි ඒ බ්‍රහ්මියොන්ට නේව සංඤී නාසඤී භව කියලා කියන්නේ ඒකට ওই දෙක හැර ඒ කියන්නේ අසඤ්ඤ බලය මේ සංඥා මාසඤ්ඤා යන ලෝකයෙන් දෙක හැර තව 29ක් තියෙනවා මේ 29ම සංඥාව පවතින නිසා ඒ 29ට සංඤී භව කියන වචනේ ප්‍රකාශ කරනවා ඊළඟට පොත්වල ලක්වලා තිබෙනවා ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා මේ භව කියන එක විස්තර කරනකොට තවත් ආකාරයක්. එතන ඒක ඕකාර භව කියන්නේ එක් ස්කන්ධයක් පමණක් ඇති භවය කියන එක ලෝකය කියන එක. ඒක අර අසඤ්ඤතලයේ මොකද එතන තියෙන්නේ රූපස්කන්ධය පමණයි. වේදනා සංඥා සංඛාර විඥාන මොකක්වත් නැහැ. මේ ශායකට කියනවා ඒක ඕකාර භව කියලා. ඊළඟට චතුෝකාර භව කියන්නේ ස්කන්ධ ධර්ම හතරක් තියෙන ලෝකය. දැන් අරූපාවචර ලෝකයේ රූපස්කන්ධය නෑ. වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර තියෙනවා විඤ්ඤාණ ස්කන්ධය තියෙනවා. ඒ ස්කන්ධ ධර්ම හතර පමණක් පවතින නිසා අරූපාවචර ලෝක හතරට කියනවා චතුෝකාර භව කියලා. මේ පහ හැර ඒ කියන්නේ අරූපාවචර ලෝක හතරයි අසඤ්ඤතලයයි කියන ලෝක පහ හැර ඉතිරි 26ම පංචෝකාර භව ස්කන්ධ ධර්මයන් පහම තියෙන ලෝක වශයෙන් හඳුන්වනු ලබනවා. මේ විදිහට ඒ උත්පත්ති භව කියන එක පිළිබඳ විස්තරයක් ওই පොත්වල දක්වා තිබෙනවා. එතකොට උපාදාන පත්‍ය භව කියන කතාවට උපාදාන නිසා කර්ම භව ඇස් වෙනවා. ඒ කර්ම භව නිසා ඒ ඒ ස්ථානවල ඒ ඒ ලෝකවල උත්පත්ති භව ලැබෙනවා. ඒකයි මෙහින් අදහස් වෙන ලබන්නේ. එතකොට කොහොමද දැන් මේ උපාදාන පත්‍ය භව උපාදාන නිසා කර්ම කර්ම සංස්කාර රැස් වෙන්නේ? එතන මම කලින් කිව්වා කම්ම සංස්කාර කියනකොට මෙතන නැවත නැවත ප්‍රතිසන්දිය ගෙන දීමට උපකාර වන ප්‍රතිසන්දිය ගෙන දිය හැකි කම්ම ශක්තියෙන් පමණයි ගණන් ගන්නේ මේකේ අදහස් කරන්නේ මේකෙන් මම මේ කියන්නට අදහස් කළේ දැන් රහත් වූ කෙනෙක් උපාදාන සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා තියෙනවා. උපාදාන නිරෝධහ භව නිරෝධ ඒක නිසා කම්ම භව රැස්වීමක් නෑ. නමුත් රහත් වෙච්ච කෙනෙක් වුණත් බුදු වුණත් පසේ බුදු කෙනෙක් වුණත් කුසල කර්ම සිදු කරනවා. කුසල් සැසීමක් නැහැ නමුත් කුසල කර්ම සිදු වෙනවා භාවනා කරනවා ධර්ම දේශනා කරනවා ආදී විවිධ කුසල කර්ම කරනවා ඔය තියෙන විමාන වස්තු තේත වස්තු වෙන පොත්වල දක්වලා රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ගමන් කරපු හේතු හිමෙන් පෙනීස ස්වාමීන් වහන්සේ අපිට පින් ලබා දෙන්න මේ විදිහට කරන්න කියලා කියනවා. එහෙම කියනවාට පස්සේ රහතන් වහන්සේලා තමන් පින් දෙපාද කරන ලැබෙන දේවලින් දානයක් හැම දීලා ඒකට පින් දුන්නහම පින් ලැබෙනවායි කියලා පින් ලැබිලා ඒගොල්ලෝ සුඛිත මුදිත භාවයට පත් වුණායි කියලා ওই විමාන වස්තු හේතු වස්තු කියන කතාවල විශේෂ මට කතාවල ඒවා දක්වා තිබෙනවා. එයින් අදහස් කරන්නේ මෙතන රහත් වූ කෙනෙක් වුණත් යම් කිසි හොඳ දෙයක් කරනකොට ඒක කුසල කර්මයක්. නමුත් ඒකේ විපාක දීමේ ශක්තියක් නැහැ. පුනර්භවය ගැන දෙලා විපාක දීමේ ශක්තියක් නැහැ. නමුත් මේ ජීවිතයේදීම සමහර විට ඒ කර්මයේ විපාක සත්‍යයක් ලැබෙන්නට පුළුවන්. දැන් අපිම රාජ්‍යෝපේ කෙනෙකුට දෝෂාරෝපණය කළොත් එහෙම එයාට ඒකේ ආපසු Tamanටත් එවැනි කෙනෙකුටත් ආපහු දෝෂාරෝපණය අහන්නට යෙන්ද සිදුවෙන්නට පුළුවන්. නැත්නම් වෙන අතවරයකට මොහොන පාන්න සිදුවෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මෛත්‍රියෙන් කතා කරොත් කියන්නේ ඒ වගේ ප්‍රතිවිපාකයේ මේ ජීවිතයේ අත්දකින්න පුළුවන්. ඒක නිසා රහත් වුණත් යම් කෙනෙක් කර්ම සංස්කාර රැස් නොකලත් ඒකෙන් ලැබෙන කුසල් හෝ අකුසල් වශයෙන් ලෝක සම්මත වශයෙන් පිළිගත් ක්‍රියාදාමයන් යෙදෙන විට ඒකේ විපාක සත්‍ය සමහර විට මේ ජීවිතය අත්දකින්නට හැකියාව තිබෙනවා. නමුත් කිසිසේත් මේ තුලින් පුනර්භවයක් ගෙන දෙන්නේ අනිත් අතින් රහත් වූ කෙනෙකුගේ සිත තුළ තියෙන විමුක්ත සිත නිදහස් වූ සිත ඒ සිතින් කිසිම කුසලයක් කරන්නට බැහැ අකුසලයක් කරන්නට බැහැ හුදු දැනීමක් පමණයි මතු පිටි සිතින් තමයි එවැනි කුසල අකුසල කම්ම සංස්කාර රැස් කියලා කියනු ලබන දේවල් ඒ චිත්ත සංස්කාර ධම්ම ගලාගෙන යන්නේ ඒවා අර ගැඹුරින් තියෙන විමුක්ත සිත හා කිසිම බැඳීමක් නැහැ ගැට ගැසීමක් නැහැ සම්බන්ධතාවයක් නැහැ විමුක්ත සිත වෙනම තියෙන ධර්මයක් මතු පිටින් ක්‍රියාත්මක වන ධර්මතාවය තවත් එකක්. ඒ නිසා කොහෙත්ම කර්ම රැස්ෙන්නේ නැහැ කියලා අපිට ප්‍රායෝගික වශයෙන් කියන්නට පුළුවන්. මේ මේකයි ඉංග්‍රීසි කියන්නේ කියලා. එතකොට ඒ ආකාරයෙන් උපාදාන පත්‍ය බහෝ උපාදාන නිසා කර්ම භව රැස් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ නැවත පුනර්භවයක් ගෙනදීමට විපාක සත්‍යයක් ගෙනදීමට හැකි කර්මයන්ට. ඒකට ඒ කාම උපාදාන නිසා කම්ම භව රැස් වෙනවා. ditthෝපාදාන නිසා සම්ම භව රැස් වෙනවා. ඒ වගේම අත්වා දූපාදාන නිසා ඒ ඒ අනිත් එක සීලබ්බත පරමාස උපාදාන නිසා කර්ම භව රැස් වෙනවා. එතකොට මේ හතරෙන්ම එකම දෙයක් කියන්නේ මේ හතර වෙන වෙන වශයෙන් කියවට සමහරට මේ හතරම හතරෙන් හෝ හතරම හෝ හතරට අඩු තුනක් හරි දෙකක් හරි එකට ක්‍රියාත්මක වන්නටත් පුළුවන්. දැන් කාම උපාදාන නිසා කර්ම භව රැසෙනවා කියන එක පහසෙන් මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕනම්. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමු පංචකාම වලින් ඇහැට රූප පිළ රූපයක් දැක්කයි කියන්නේ මේ පුර රූපේ දැක්කට පස්සේ මේක දෙලේ සංදයක් කැමැත්තක් ඇති වුණා රාගයක් බැඳීමක් ඇති වුණා ඒ සංදරාගය ඇති වුණාට පස්සේ දැන් කායික ක්‍රියා කරන්නට පුළුවන් මේ රූපේ ලබා ගැනීම සඳහා හරි මොන එකක් හරි මොන දෙයක් හරි සඳහා ඒ වගේම විභෝගෝපේ හොඳයි ලස්සනයි ආදී වශයෙන් වචන පිට කරලා වාචික ක්‍රියා කරන්නටත් පුළුවන්. සිතින් මේ දේවල් හිතන්නටත් පුළුවන්, මානසික ක්‍රියා කරන්නටත් පුළුවන්. මේ නිසා විවිධ කම්ම සංස්කාර ගැනීමක් සිදු වෙනවා. ඒ සම්දිනාටම පහසියෙන්ම තේරුම් ගන්නට පුළුවන් එකක් කියනවා. දැන් අපි ස්වාම පුරුෂයෙක් හරි භාර්යාවක් හරි ගැන කතා කළොත් එහෙම ඉතිරිය පුරුෂයෙක් දැකලා නැත්නම් පුරුෂයෙක් ඉතිරිය දැකලා එමේ චන්ද්‍රාගය ඇති කරලා දැන් විවාහ වෙන්න තීරණය කළා කියලා හිතන්න. ඒ ඇති කරගත් උපාදානය නිසා විවාහ වීමට පත්වන එකම කොයිතරම් නම් කායික ක්‍රියා කරන්නට සිදු වෙනවද? වාචික ක්‍රියාකාරණයට සිදු වෙනවද මානසික වශයෙන් කොයිතරම්නම් ක්‍රියාදාමය සිදුවී රාශියක් ගලාගෙන යනවද කියන කාරණාව මෙයාට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න යුතු කරුණක්. එතකොට <clears throat> ඒක පස්සේ විවාහ වුණත් විවාහ වුණාට පස්සේ සමාජ මරණය දක්වාම සමාජය හෝ සමාජවා කරගත් වෙනාගේ මරණය දක්වාම කොච්චර කායික වාචික මානසික කර්ම සංස්කාර ඒ තුනෙන් සිදු කරන්නට සිදු වෙනවද සමහර විට ඒ නඩත්තු කරන්නට නොඑක ආකාර රක්ෂා කරන්නට වෙනවා ගොවිතැන් කරන්නට වෙනවා ඒ රක්ෂා ගොවිතැන් ආදී කරන විට කායික මානසික මානසික කම්ම සංස්කාර ගොඩාක් රැස් කරන්නට වෙනවා ඒ රැකී රක්ෂා ගොවිතැන් ආදී කටයුතු පාල් වෙනකොට නැති වෙනකොට නැත්නම් රැකී රක්ෂා ආදී යම් යම් කරදර පීඩා ඇති වෙනවා මේ කායික වාචික මානසික ක්‍රියාදාමයන් කම්ම සංස්කාර රැස් වෙනවා ඉතින් මේ ලබාගත් රූපස්කන්ධය නඩත්තු කරන්නට ඕනේ පෝෂණය කරන්නට ඕනේ, සතුට කරන්නට ඕනේ, ආරක්ෂා කරන්නට ඕනේ. ඉතින් ජීවිතේ පුරාම මේ රූපේ උපාදාන කරපු කෙනාට ගැලවෙන්නට බෑ. පුළුවන් දිග ජීවිතයේ තියෙන තරම්ම Tamanට පුළුවන් පළ මේ මට්ටමින් ඉතින් ඒක ආරක්ෂා කරන්න ආදී කටයුතු කරන්නට යන විට නොයෙක් කායික ක්‍රියා කරන්නට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. වාචික ක්‍රියා අනන්තව සිදු වෙනවා. මානසික ක්‍රියා සිදු වෙනවා. ඇලීම ඇති වෙනවා, ගැටීම ඇති වෙන ඕන එකක් වෙන්නත් පුළුවන්. අර සමහරට අඩදම්බර කල කෝලාහල පව ඇති වෙන්නත් පුළුවන්. ඒ තමම ප්‍රිය කරන ඒ ඒ දේ සම්බන්ධයෙන් වෙන කෙනෙක් එහෙම ඒකට අයිති ප්‍රයෝජන ගන්නවත් මොන උනන්දු කැට දෙන්න පුළුවන් සායුවට යන්න පුළුවන් දෙකින් දිගට හතුරු බොවෙන්න පුළුවන් ඒ නිසා මේ කම්ම සංස්කාර රැස් වෙනවා ඉතින් මේ විදිහට බලහන්නේ ගියාම කෙලවරක් නැතුව ඒ කාම ඇහැට පෙනෙන රූප කාමයේ උපාදාන කිරීම නිසා ජීවිතේ පුරාම කම්ම සංස්කාර රැස්වෙන කම්ම බහ රැස්වෙන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා මේ නතර වෙන්නේ නැහැ ඉතින් සමහරු අපි මතු මතු භවවලදී මේ විදිහටම යන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන කුසල කරන කුසල කම්ම සංස්කාර රැස් වෙනවා ඉතින් මේ විදිහට අනාගත භවවලටත් ඒක ගෙනියනවා මේ ජීවිතයේදී අනාගත භවවලට ගෙනින ආකාරයෙන් ඒ විදිහට කටයුතු නොකළත් මේ ජීවිතයේදී කරන ලද වෙනි කර්ම සංස්කාර නිසා අනාගත භවවලදී කර්ම සංස්කාරම ජනිත කරගන්නට සිදුවෙනවා කායික වාචික මානසික ක්‍රියා සිදු කරන සිදුවෙන. එතකොට එක රූපයක් උපාදාන කිරීම තුළින් කෙනෙකුගේ సంతානය තුළ කොයි තරම්නම් කර්ම භව රාශියක් රැස් වෙනවද නිමක් නැති කර්ම භව රැස් වෙනව නේද කියන කරුණ මේ ආයත පැහැදිලිව අවබෝධ වී සිටී. දැන් කනට ශබ්දයක් ඇහුනොත් එහෙම අපි හිතමු කනට ශබ්දයක් ඇහෙනවා ප්‍රිය ශබ්දයක් ශබ්ද කාමයේ මෙතන මේ කාමෝපාදාන ගැන කතා කරන්නේ. ඉතින් මේ ප්‍රිය ශබ්දේ නිසා ඒකට ඇලීම් කළා. එතකොට සමහර ওই දාතක කතාවල එහෙම තියෙනවා බෝධිසත්වය පවා අහසින් යන අවිද්‍ය සම්පන්නව මේ පොළොවේ ඉන්න නෑන කෙනෙක් කියන ලස්සන ගීයක්, ලස්සන මොකක් හරි දෙයක් අහලා ඒකෙන් අර ඉද්දි කඩාන වැඩිලා ඊට පස්සේ ඉතින් එයා සමග විවාහයලා මේ දේවල් කරපු කියපු දේවල් එවැනි කතන් එවැනි දේවල් දාතක පාළිය දැක්කේ. එවැනි දේවල් සිදු වෙච්ච බව. එතකොට මේ ශබ්දේ උපාදාන වෙච්ච ගමන්ම එයින් පසුව සිදුවෙච්ච සෑම කායික වාචික මානසික ක්‍රියාදාමයක්ම ඔක්කොම කර්ම භව. ඒ කර්ම භව තුළින් නැවත නැවත ඉදීම ගෙනෙනවා. ඉදීම ගෙන දුන්නාට පසුව ඒ ශබ්දේ නිසා ගෙන දුන්න ඒ ඉදීම නිසාම නැවත නැවතත් අර කලින් කරපු කම්ම ශක්තියේ විපාක ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක වලට පස්සේ ප්‍රවෘත්ති විපාක. මේ ප්‍රවෘත්ති විපාක ලැබුණාට පස්සේ ඊ ප්‍රවෘත්ති විපාකම ක්ලේශ වර්ගයක් බවට පරිවර්තනය කරනවා. කලින් කලේ කම්ම වට කර්ම උත්යක්. මේ කියන උත්තේ කියන්නේ කොච්චර ගමන් කරලා නිම නොවන රාමක්. කොතනකින් පටන් ගන්නේ කියත් ඒක කවදාවත් නිම වෙන්නේ නැහැ. වර්තයේ තන ස්වરૂපේ එකයි. ඉතින් විපාක දෙන්න පටන් ගන්නවා විපාක දුන්නාට පස්සේ විපාක වටයක් ඊට පස්සේ ඒක කෙලෙස් වට නැවත කර්ම භව රසකාණයට පටන් ගන්නවා කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදුවෙන මෙන්න මේ ආයෙන් වචනේ සිතින් කරන ක්‍රියාදාමයන් ඔක්කොටම පොදුයි කියන කර්ම සංස්කාරය කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අපි මුලදී කියනකොට සංස්කාර කියන වචනේ විස්තර කරන මේ ඇඳ කිව්වා එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා කියලා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන සංඛාර කියන වචනය කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා වශයෙන් ඉතින් මේක හරියට තේරුම් ගන්නට මෙහි ක්‍රියාදාමයේ ප්‍රායෝගික වශයෙන් සිදුවන ආකාරය දකින්නට නොහැකි අතිශයින්ම ප්‍රසිද්ධියට පත්ව සිටින අද සිටින අය ලංකාවේ සිටින අය ඔය ගුවන් විදුලියේ රූප වාහිනියේම කතා කරනවා ඇහෙනවා අපිට අර කායික වාචික ක්‍රියා කාය සංස්කාර චිත්ත සංස්කාර වචී සංස්කාර කියන්නේ සංස්කාර කියන එක විස්තර කරනකොට කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රස්වාසය වචී සංස්කාර කියන්නේ විතක් විචාරය කියලා ඒ විදිහට පැටලිලා සිටින අවස්ථා අපිට දක්නට ලැබෙනවා අසන්නට ලැබෙනවා හමු වෙනවා මොකද කාය සංස්කාරය කියන්නේ නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට ආස්වාස ප්‍රස්වාස සහිත රූපස්කන්ධය එතකොට චිත්ත සංඛාර කියන්නේ විතක් විතර මේක එක් සූත්‍රයේ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන එක විස්තර කරලා තියෙනවා ඒක මේකට සම්බන්ධ කරගෙන කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන්නේ කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රසවාස ආදී වශයෙන් ඒවා විස්තර කරලා ලෝක සත්‍ය මුලා කරබන මුලාවට සමනුත්පත් මුලාවට පස්සෙන අනාත් මුලාවට පත් කරවන ලබන දේශනාවකට අහන්නට ලැබෙනවා ඒක නිසා මේක ප්‍රායෝගික වශයෙන් මෙතන උපාදාන පත්‍ය බහූ උපාදාන නිසා <clears throat> කර්ම භව රැස්වෙන විට කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා සිදු කරනවා මේ කායික ක්‍රියාවලට කාය සංස්කාරය කියනවා වාචික ක්‍රියාවලට වාචී සංස්කාරය කියනවා ඒ වගේම මානසික ක්‍රියාවලට මනෝ සංස්කාර කියලා කියන්නේ ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකත් මෙතනත් අතර තියෙන එකම දෙයක් වෙන දෙයක් නෙවෙයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන එකම තමයි මෙතන උපාදාන පත්‍ය බහූ බහු පත්‍ය ජාති කියලා ප්‍රකාශ කරනවා ඒ උපාදාන වඩා මේ සිදුවන්නේ අවිද්‍යාව නිසා කියලා මා කලින් ප්‍රකාශ ඉදිරියෙන් දේශනාවේදී ඉදිරිපත් කළා. එතකොට මේ විදිහට කාමයන් උපාදාන කිරීම නිසා කොයි ආකාරයෙන් නම් සමාගයේ සිත තුළ මේ තියෙන කර්ම බව රැස් වෙනවද කොතෙක් නම් රැස් වෙනවද කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති විය යුතුයි. ඊළඟට දිට්ඨි උපාදාන වැරදි ආකාර දිෂ්ඨීන් නිසා වැරදි හරි නිවැරදි හරි දිෂ්ඨීන් නිසා ඒවා උපාදාන කරගත්තාට පස්සේ එලෙසින්ම කායික වාචික මානසික කම්ම බව රැස්වීමක් සිදු වෙනවා උදාහරණ වශයෙන් අපි හිතමු මරණින් මතු නැති ඉදීමක් නැත කියලා දෘෂ්ටි තියෙනවා දසවතුරු මිත්‍යා දෘෂ්ටි ඒ වගේම මිත්‍යා දෘෂ්ටි දෙකක් තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ වෙන සූත්‍ර වුණ හොඳ දක්වලා මෙවැනි දෘෂ්ටි වලට පත් වුණාට පස්සේ ඉතින් අපේ අර හිතුවත් එහෙම මරණින් මතු උත්පත්තියක් නැහැ කියලා. ඒක නිසා මේ ජීවිතේ පුළුවන් තරම් සැප විඳින්න ඕනේ, ඉන්ද්‍රියම් පිනවන්න ඕනේ කියන විභව සංහවත එක්කම ඇති වෙනවා. ඒ දෙක එකතු වුණාට පස්සේ ඉතින් කොයි තරම්නම් දේවල් කරයි දෙවෙනි පුද්ගලයෝ තමන්ගේ ඇස කන නාසය දේව ශරීරය පිළිගැනීම සඳහා කොච්චර කායික ක්‍රියා කරයිද වාචික ක්‍රියා කරයිද මානසික ක්‍රියා කරයිද ජීවිතේ පුරාම ඒ අර දිට්ඨි උපාදාන කිරීම නිසා ඒ වගේම ඒක නිසා මතු අනාගත භවවලදී කොයිතරම්නම් කර්ම සංස්කාර දැනිත වෙයිද කියන කරුණ තේරුම් ගන්න. එතකොට ඒ විචුපාදාන කරනකොට මේ ඇය සමහර විට කාමයට උපාදාන කරලා තියෙනවා. ආත්ම ආත්මයත් උපාදාන කරලා තියෙන. ඒකයි මම කියන්නේ මේක උපාදානයක් නෙවෙයි. උපාදාන දෙක තුනක් හරිය හතරම හරිය එකවර ක්‍රියාත්මක වන අවස්ථාව තමයි බොහෝ විට තියෙන්නේ. එතකොට නැත්තම් අපි හිතමුකෝ ලෝකයේ දෙවියන් වහන්සේ මැව්වයි කියලා දෘෂ්ටියක් ඇති කරගත්තාම එහෙම. ඉතින් ඒ අය ඒ අනුව නොඑක ක්‍රියා කරන සත්‍යයකට මේක දිනක් ඒ සිද්ධාර්ථා ඒගොල්ලන්ගේ ඒ ස්ථාන කරා යනවා යාඥා කරනවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා ඉතින් ඒ විදිහට දිගින් දිගට දිගින් දිගට ජීවිතේ පුරාම සම්මභව රැස්වීම දෙතියෙන් උපාදාන කිරීම තුළින් සිදු වෙනවා එතකොට ඒ ඒ විදිහට දේහන් නාන්ත ලෝකෙම වුණා එතෙන් ගියහම සදාකාලික ආත්මය එතන මට දුකක් නැතුව සදාකාලික වශයෙන්ම සැප වශයෙන් ඉන්නද පුළුවන් කියලා හිතනකොටම ඒ අය උපාදාන කරන ඒ අයගේම පංචස්කන්ධ ලෝක ධර්මයක්. මොකද තමන්ගේම සුඛාස්වාදයේ විඳීමට තියෙන කැමැත්ත නිසා තමයි එතන උපාදාන ඔක්කොම සිදුවන්නේ. ඉතින් සදාකාලික සැප හොයන්න යන්නේ ඒ සැපේට තියෙන උපාදාන සැපේ උපාදාන කරගෙන සිටින නිසා ඉතින් එතන තියෙන්නේ වෙන එකක් නෙවෙයි ditthi උපාදාන කියන්නේ සමන්ගේම පංචස්කන්ධ ධර්මයන් උපාදාන කිරීම. කාම උපාදාන කියන්නේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කිරීම. අත්වාද උපාදාන කියන්නේ තමන්ගේ ආත්මය. මෙතන මම කියලා කෙනෙක් සිටිනවා. මගේ ආත්මයක් තියෙනවා. ස්ත්‍රියක් තියෙනවා. පුරුෂයෙක් සිටිනවා කියලා කියන. එතනකොට ඉතින් මේ ශරීර කුඩුව සහිත පංචස්කන්ධ ලෝකයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ පවත්වාගෙන යන්නට කොයි තරම්නම් දේවල් එවැනි කෙනෙකුට අපට එක කරන්නට සිදෙනවා. උපාදාන කළත් කරන්නට වෙන නොකලක් කරන්නට වෙන. බේරෙන්නට බෑ. උපාදාන කරපු කෙනයි නොකරපු කෙනයි අතර වෙනසක් තියෙනවා ඒකේ. එතකොට උපාදාන කරපු දැනත්තාකින් ඒක මම මේ මගේ කියලා හිතාගෙන ඒකට ඇලිලා බැඳිලා ආසාවෙත් කටයුතු කරලා ඒකත් අර විදිහටම නඩත්තු කරන්නට ඕනේ, පෝෂණය කරන්නට ඕනේ, සතුටු කරවන්නට ඕනේ, කවවන්නට ඕනේ, පොවවන්නට ඕනේ, නාවන්නට ඕනේ. සීතල උෂ්ණ වලින් ආරක්ෂා ගන්න මෙසිමඳුරු සතරතුරන්ගෙන් ආරක්ෂා ගන්න ඕනේ මේක ජීවත් කරවීම සඳහා රැකී රක්ෂා ආදී කරන්න ඕන මේ ඔක්කොම කරන විට කායික වාචික මානසික ක්‍රියා තමයි සිදු කරන්නේ ඒ ඔක්කොම කර්ම භාවය ඉතින් සංසාරයේ පුරාම ඒක නිසා කර්ම භව රැස් වූ ආකාරය දකින්න මේ ජීවිතය රහත් කරන ප්‍රතිම මේ උපාදානය නිසා අපාදු උපාදානය නිසා මේ ආකාරයෙන් කර්ම භව රැස්වෙන එක දකින්නවා. නිකන් උපාදාන පත්‍ය බොහෝ කියලා සාමාන්‍ය අර්ථයෙන් ඒක තේරුම් ගැනීමට වඩා ප්‍රායෝගික වශයෙන් මේ ආකාරයෙන් සිදුවන අයුරු පැහැදිලිව Tamanට පේනකොට තමයි මෙතන තියෙන භයානකකම තේරෙන්නේ. උපාදාන නිකුත් කළ යුතුයි කියන එක තේරෙන්නේ. මෙතෙක් කල සංසාරේ පුරා මේ විදිහට ආවේ කියන කාරණාව තේරෙන්නේ එතනයි. මෙතන මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කරන්නේ පටිච්චසමුප්පාද ධර්මයන්ගින්න දක්වන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය සංගෝම වශයෙන් දක්වනකොට ප්‍රතිගෝම වශයෙන් දක්වනකොට දුක්ඛ නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දක්වන්නේ සතරාංශයි. ඒකට වෙන දෙයක් කියන්නේ එතකොට මෙතන මේ දුක්ඛ සමුදය සත්‍ය මේ අවස්ථාවෙන් ප්‍රායෝගික වෙනවා කියන කරුණ පැහැදිලිව තමන්ට තේරෙන්නේ කොයිතරම්නම් බහාන කළ කොයිතරම්නම් නිමක් නැමන නිමක් නැති ක්‍රියාදාමයක්ද කියන අසීමිතයි. සීමාවෙන් දක්වන්නට බැහැ මෙතෙක් මෙතෙක් කියලා. එතකොට සීලකට පරාමාසෙන් පාදාන. වැරදි ආකාර පිළිවෙත් වලින් මේ විසුද්ධිය ලබන්නට පුළුවන් කියලා යම් දෙයක් කරනවා නම් ඒකට තමයි සීලබ්බත ප්‍රමාණවත් කියලා. ඔය අදත් ඉන්නවා එදාට දුහාමුදුරේ කියන කාලේ කියනවා මේ පෞෂ උදාහරණයක් කියලා ගංගානංගා ගැන දීට බහැලා මහා සීතලේ භාන්දර ගිල්ලා පරමතක් අතුරු බහැලා මේ ආකාර දේවල් කියන අධික පසුබිමට පියාදෙන කරන කියන දේවල් කියනවා. ඒක සීලබ්බත පරමාස වශයෙන් මේක උපාදාන කරේ ධම්මතාවයන් උපාදාන කරන තැනස්කාරක. ඉතින් කායික ක්‍රියා කරන දේනවා ආර්ථික ක්‍රියා කරන මානසික ක්‍රියා කරන දීජේ තොරමස් කරන. අවධානය කයින් වෙනකම් මොකද කරන්නේ? ඒ වගේ කරන පුණ්‍ය දේවල් තියෙනවා. දැන් ලංකාවේ සිටින බෞද්ධයෝ පවා මේ නිමංගයේ මේ ප්‍රතිපත්තිය හරියට තේරුම් ගන්න නැතුව උපාදාන කරගන්න විවිධ විවිධ දේවල් උපාදාන කරගෙන කටයුතු කරන ආකාරය බලන්න. ඒ බලන සමණ්ඩ තේරෙන්න වෙන පොලිසරන්න මේ ඒ වෙන දේවල් කරනවා කියලා. කියන්නේ විමුක්තිය ලබා ගැනීම සඳහා නිදහස නිවන් ලබා ගැනීම සඳහා බුදුහමෝ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ දෙසම මේ ජීවිතයේම අත්දැකිය හැකි නිවන් ලැබීමේ මාර්ගයක් ආර්යසංග මාර්ගයක් දක්වලා තියෙනවා. ඒවා අහලා තියෙද්දි දම් දෙන්න එපා, සෙල්ලා දෙන්න එපා, භවනා කරන්න එපා කියනකොට ඒක උපකාරම කරගත්තා. ඊට පස්සේ ඉතින් අපිට මෙහිලා කියලා දින අපරාධයේ කෙත්තර බහනා කරලා කාලේ නැති කරගත්ත බහනා කියන කිසිම වැඩක් නෑ මෙතෙක් කල මොනවද අපි බහනා කරලා දැඩි ඇති වැඩක් කියලා සිල්ලුනේ ඉතින් ඒ විදිහට ඒක උපාදාන කරගෙන කුල්දලා වාසික ක්‍රියාත් කරනවා මේ විදිහ සමාජයට ගාලව නෑත නගරවලට බස් වලගෙන පවාගෙන අදහස් කරන එතකොට ඒවා කායික ක්‍රියාත් කරනවා මානසික ක්‍රියාත් කරනවා ඉතින් මේ දන්නේ අගතන ගමාගෙන් විතර එකක් මෙතන මේ තියෙන්නේ කියලා සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන. වෙන දෙයක් නෙවෙයි. නමුත් ඒක තේරුම් ගන්නට අවශ්‍ය නැතු උපාදාන කරගෙන ඒවා ඉතින් ඔය දේවල් කරනවා. අනිත් අයට දෝෂාරෝපණය කරන භාවනා කරන අය දෙස ඒ අය සමස්තයෙන් උපහාසාත්මකව කරන්නේ උපහාසාත්මකව කතා කරන්නේ අපිට නැහිලා තියෙනවා අපිටම කියලා තියෙනවා ඒ නිසා එවැනි දේවල් නිසා ඒ පුත්‍රයන්ගේ සංස්කාර ගමන දික්කස් වෙනවා බාපසල් රැස් වෙනවා ඒවත් ඉතින් අර උපාදාන පත්‍ය බහුව කර්ම බව තමයි. ඒ සෑම එකක්ම සාසවාසික මානසික වශයෙන් ක්‍රියාදාමය කර සිදු කරන ක්‍රියාදාමය වලින් කර්ම බව රැස් වීමක් සිදු වෙනවා. එතකොට උපාදානපත්‍ය භවෝ කියන එකට මේ විදිහට කාමයේ හරි විස්ති ආදී සීලබ්බත පරමාසාරි ආත්මය හරි උපාදාන කරගෙන කටයුතු කරනකොට සමංගේන පංචස්කන්ධ ධර්මයන් විතරයි මේ උපාදාන කරගෙන කටයුතු කරන්නේ කියන කවුණ පැහැදිලිව මේකට අවබෝධ වී යවයි තමයි. එතකොට තමයි මේ උපාදානයෙන් සම්බන්ධ රැස්වීම නිරුත් කරගන්න පුළුවන් වන්නේ උපාදාන කවදා හරි නිරුත් කරන්න පුළුවන්. ඒක නිසා ඒක තේරුම් ගන්න කියලා එකක්වත් රැස් කරන්නට හොඳයි. ඒ වගේම විවක්කගාමී මවන වක්කගාමී වන කුසල සංස්කාර ධර්ම කියන කුසල සම්මුඛ කියන විවක්කගාමී නොවන ආකාරයෙන් ඒකම බව රැස් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි කොහොමද දැන් අපි මෙතනදා මානසිකයි කියන සංගම් මල් වාක්‍ය කොහොමද කියන්නේ කොහොමද කියලා ඉස්සරහට කියනවා. දැන් මේ ගිය සෑම දිනකටම සංසාරගම දික් වෙනවා කියන වචන දෙකක් නේ. මොකද කුසලයක් නිසා සංසාරේ දික් වෙනවා. කුසල වගේම සංසාරයේ තුළ නැවත නැවත කුසල නිසා කුසල දෙන්නට සිදු වෙනවා. අපි මේ මානසික ලෝකයේ පුදුමේ මැදින්නේදී ගියා අපි කරපු කුසල කර්මයක් සිහිපත් වෙච්ච නිසා. ඒක නිසා මම මේක කරපු කර්මයේ විපාකයක් වශයෙන් මානසික ලෝකයේ පුදුමේ මේ දක්වන ඒ දුක් විඳිනවා. අනාගතයේදී මේට වඩා ධර්ම වාසිකයන් යන තවතවත් ධර්ම දුක් පීඩා රෝග පීඩා ජරා දුක් දෙයන් දුක් මරණ ආදී වෙනින්නට පිළේ. එතකොට මේ දුක් උපදින හේතුවක් මෙතන තියෙනවා. ඒක නිසා එවැනි කර්ම කරන විට ඒක සංස්කාරයේ දික්කියන්නේ දැස්කෙන් නැති විදිහට විවට්ටගාමී විදිහට කරන්නට පුළුවන්. ඒවා කරන්නට එපා කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ සංස්කාරයේ දිග්ගැස්සෙන දෙකෙන්නේ නැති ආකාරයේ කර්ම සංස්කාර රැස් කරන්නේ එන්නේ නැත්නම් ඒකට එහෙම සංස්කාර ගමන දිග්ගැස්සෙන්නේ නැති විදිහට එවැනි කුසල කර්ම සංස්කාර රැස් කරන විට සමන් තේරුම් ගන්න ඕනේ මෙතන මේ කර්ම සංස්කාර තිබීම රැස් වීම කියන කර්ම සංස්කාර රැස් කරන මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා ගන්න දෙයක් නෙවෙයි පොදු කම්ම සංස්කාර රැස්වීමක් චිත්ත සංස්කාර රැස්වීමක් සම්බන්ධ කරගෙන කියන එකට වෙනුම් ගන්න ඕනේ. එතකොට ඒ වශයෙන් ප්‍රාර්ථනා කරන්න එක ඒකාන්තයෙන්ම නිවර්ෂ ලැබීම සඳහා මුදලා ප්‍රාර්ථනා කිරීම ඇතුළ ඒ කර්ම කරන්න ඕනේ වෙන දේවල් නිසා නෙවෙයි. ඊට අමතරව මේ කුසල කම්මේ කරලා ඒක ශක්තිවේක්ෂා කරන්නට පුළුවන් වෙනවා. නුවණින් දීපත් කියන තමයි ශක්තිවේක්ෂා කියන්නේ. ඒ කුසල කර්ම අනිත්‍ය වශයෙන් සත්‍යයට කරතේකී දුක් වශයෙන් නැත්නම් අනාත්ම වශයෙන් හේතුඵල ධර්මයන් වශයෙන් ශූන්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියා ධර්මයන් ලැබෙන සිතුනයි කියලා. නැත්නම් ශූන්‍යපත් ධර්මයන්ගේ වශයෙන් ඒක එක්කෙනාගේ ධර්මයන් අනුව සමන්ත කරන්නට පුළුවන් වන ආකාරයෙන් ඒවා පස්සේ සාකරන්නට පුරුදු වෙනවා. ඒ ඕනම කුසල කර්මයක් කරනවා. එතකොට මේ කුසල කර්ම වලින් සංසාර ගමන දික්කත් වෙන ඒ කුසල කම්ම සංසාරයේ කොට කර ගැනීමට හේතුපාදක වෙනවා. ඒක නිසා එවැනි කුසල කර්ම කළ යුත්තේ කරන විට ඒ ආකාරයෙන් සංසාර ගමන දික් නොගැස්සෙන ආකාරයට ඒවා පරිවර්තනය කරගත යුතුයි විවට්ඨගාමී කුසල ක්‍රියාවයි. විවට්ඨගාමී කර්ම අනිවාර්යයෙන්ම කරන්න තියෙනවා. දැන් තමන්ගේ සංජාස්කන්ධ ලෝකේ අරගෙන දැන් ඇහැට රූපේ දැක්ක රූපේ දැකගම මේක දෙකක් කරන කොටසක් මේක තියෙන්නේ පඩවි ආපෝ සිද්ධෝ වායෝ මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක අනාත්මයි මේක ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍ය මේකම තමයි දුක්ඛ සමුදය සත්‍ය මේ ආදී සිතුවිලි කියන්නේ මේ ඔක්කොම කර්ම සංස්කාර තමයි නමුත් ඒවා අපට අවශ්‍යයි සංසාර ගමනේම ජීවිත සංසාර දුක නැති කිරීමට අවශ්‍ය වන කර්ම භවයට නැති වෙනවා ඒක නිසා මේ කර්ම කියන එක අපට අතහැරලා ජීවත් වෙන්නද බෑ ඒ සංසාරයේ සංසාරයෙන් නිදහස් වීමට පවා අපිට කර්ම කරන්න තියෙන බුදු වෙන්නටත් දසකාමී ධර්මයන් පූර්ණේ කළා කියන්නේ දසුපපාන්දිකා දසකාමත්ත පාන්දිකා පූර්ණේ කළා කියන්නේ කර්ම භව රැස් කිරීමක් නැත්නම් බුදු වෙන්නට බෑ පසේ පිළිවෙන්ගත් අහක් දෙන්නටත් මේ අනිත් මාර්ගඵල ලබන්නත් ඒ විදිහට දාන සීල භාවනා ආදී පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන්නට වෙනවා ගස්තාංග මාර්ගයේ ගමන් කරන්නට ඒක නිසා මේ උපාදාන කරගෙන කරන්නේ නැතුව මේවා කරන්නට පුළුවන් නම් අන්න ඒකයි පපංගම ඒකයි හරි එතකොට උපාදාන කරනවා මමය මගේ කුසල කර්මය මම කරනවා ආදී වශයෙන් ඊසිතුනේ ක්‍රියාදාමී යථාපරි තේරුම් ගත්තොත් මෙතන මේ පංචස්කන්ධ ධර්මයේ තියෙන තියෙන ධ්‍යාන එකක් තියෙන්නේ වෙන මොකක්වත් නැහෙනේ. ආ මේවා නොකරත් දැන් මොකද සංසාර ගමනදී සම්පූර්ණ වෙන අතර කරන්නට නම් පංචස්කන්ධ ලෝකේ යථාපත්‍ය යථාපරි දකින්න ඕනේ. ඒක නිසා ඥාන සංකේතව යෝනිසෝ මනස්කාරයෙන් විතර ඒවා අපි කටයුතු කරනවා. එහෙම කරනකොට සංසාර ගමන කෙටි වීමට ඒ ක්‍රියාදාමයේ හේතු වෙනවා සංසාරයේ දිග්ගැසෙන එවැනි කර්ම භව අපට අවශ්‍යයි. එවැනි කර්ම භව නිසා නැවත උත්පත්තියක් පවා ගෙන දෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් සෝවාන් හරි වෙලා නැහැ නැත්නම් සෝවාන්වත් වෙලා සිටිනවා. එවැනි කෙනෙක් අපි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කර කර හිට මෙනෙහි කර කර ඉන්න මරණ මොහොතේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කර කර කිරීමක් සිදු වුණා නම් සෝවාන් වෙච්ච කෙනෙක් නම් දුගතියකට යන්න පුළුවන්කම සම්පූර්ණයෙන් වලකිනවා සෝවාන් වෙච්ච කෙනෙකුට නියත ගති පරායන කියන වචනේ කියන්න බෑ නියත වශයෙන්ම අහවල් දණි උපදිනවා කියලා. ඉතින් එවැනි එකක් මරණ මොහොතේ සිහිපත් වුණා නම් සුගතියක ඉපදින්නට ඒක සබ ශක්තිය හේතිය. කියන්නේ වට්ටගාමී වශයෙන් කළාට ඒකෙන් නැවත ප්‍රතිසන්දියක් ගෙන දෙන්නටත් පුළුවන්. සම්පූර්ණයෙන්ම 100% විවට්ට වුණේ නැහැ. එතෙන්දී එතකොට සෝවාන් වුණා නම් ආත්මහතක් ඇතුළත මේ ඔක්කොම නිම කරන එක වෙනම දෙයක්. නමුත් සෝවාන් වෙච්ච එක නම් නැවත උපදින. ඒ උපදින අවස්ථාවේදී ඒ කර්ම භව සිතට සීහෙට නැගෙනවා. ඒ සීහෙට නැගෙන නිසා නැවත ඉදීමක් සිදු වෙනවා. ඒක නිසා ඉදීම සම්පූර්ණයෙන්ම නැති වෙන ආකාරයේ කර්ම භව පැස්සීමක් නෙවෙයි මා මෙතෙන්දි කතා කරන්නේ සංසාර ගමන දිග්ගැසීමට හේතු නොවන ආකාරයේ කම්ම භව රැස්වීමක් සිදු කිරීම කළ යුතුයි කියන එක. එතකොට අකුසල කම්ම භව කොහෙත්ම නොකළ යුතුයි. සාමාන්‍ය කම්ම භව කරන විට සංසාරයේ දිග්ගැසෙන්නේ නැවෙන දිග්ගැසෙන්නේ නැති විදිහට ඒ කර්ම භව රැස් කරන්නට පුරුදු වන්නට ඕනේ. ඊළඟට අනිවාර්යයෙන්ම සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය වූ මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය යථා පරිදි අවබෝධ වන ආකාරයේ කම්ම රැස් වෙන මේ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේකත් මේ කම්ම බව රැස් වීමක් තමයි. නමුත් මේක අවශ්‍ය වන්නේ මේ ධර්ම ධර්ම ශ්‍රවණය කිරීම සංසාර ගමන දිග්ගැසීමට හේතු වන ධර්ම දේශනාව නෙවෙයි. ධර්ම දේශනාවක් ඇසීම නෙවෙයි සංසාර ගමන කෙටි වීමට හේතු වන ධර්ම දේශනාව. ඒ අප කරන දේශනා බොහෝමයක් වන 90කට වැඩි ප්‍රමාණයක් සංසාර ගමන කෙටි කරමි තැටි කිරීමට උපකාර වන දේශනයි සංසාරයේ දිග්දර්ශන දේශනා අපි ඉදිරිපත් කරන්නේ. ඒකට මම බොහෝම මැරියෙනවා. එතකොට ඒක නිසා එවැනි කර්ම අපි රැස් කළ යුතුයි. ඒ රැස් කිරීම තුළින් අපිට මේ සංසාර විමුක්තිය ලබන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට උපාදාන පත්‍ය භව උපාදාන නිසා මේ ආකාරයෙන් කර්ම භව රැස් වෙනවා. ඉන් හෝ පව් පින්පව් දෙකට කුසල් කියන එකට ධ්‍යාන සිතුත් ඇතුළත්. රූපාවචර ධානයසෙත් අරූපාවචර ධානයසෙත් ආදියත් ඇතුළත්. එතකොට ඒක නිසා තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියන එක එක්තැනකදී විස්තර කරන්නේ පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනිඤ්ඤාභි සංඛාරා කියන. කුසල් අපසල් සහ ධානයසෙත් කියලා. ඒකමයි මෙතන මේ කියන්නේ. ඒ විදිහට උපාදාන නිසා කර්ම සංස්කාර මේ භවයේ මේ මොහොත දක්වා කොතෙක් නම් සිදු වුණාද මේක නිසා නේද සංසාරේ පුරා ඉපදී ඉපදී ඉපදී ඉපදී ආවේ මෙතන තමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ස්ථානය ආකාරය කියලා තේරුම් ගන්න. එහෙම දුක්ඛ සමුදය සත්‍ය දැකීමත් නිවන් යාමට හේතු වෙනවා. එතකොට තමයි අපිට දුක්ඛ සත්‍ය ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ දුක්ඛ සත්‍ය දැක් දුක්ඛ සමුදය සත්‍ය දැක්කේ නැත්නම් දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න බැහැ. ඒක නිසා අපි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන ආකාරය දැකිය යුතුයි. ඊට පස්සේ කියන්න දෙන්නේ උපාදාන පච්චා බහෝ කියලා. මේක අද කියන්නට තරම් කාල ඒ කාලේ අවකාශ දෙන්නේ නැහැ. මොකද ඒකටත් පැයකට විනාඩි 45කටවත් අඩු වශයෙන් කාලේ වැය කරන්න සිදු වෙන සරල දේශනාවක් ඉදිරිපත් කළ තේ නිසා මේ දේශනාව ඊළඟ දේශනාව. ඉතින් ඊළඟ දිනේට ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒකට කල් දානවා. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළේ උපාදාන පත්‍ය භවෝ කියන එකයි. උපාදාන කියන එක විදා විස්තර කළා. ඒ සෑම අවස්ථාවෙන් සමාධි පංචස්කන්ධ ලෝක ධර්මයන් උපාදාන කරන බව තේරුම් ගත යුතුයි. මේ භව කියන එකට කම්ම භව සහ උප්පති භව කියන කොටස් දෙකක් තියෙනවා. මේ කම්ම භව කියන්නේ කුසල අකුසල ආදියයි. කම්ම කුසල අකුසල කම්ම සංස්කාරයි. උත්පත්ති භව කියන්නේ එතන උත්පත්ති කියන්නේ ස්ථාන ලෝකයේ කියන එකයි අදහස. ඒ උත්පත්ති භව ප්‍රධාන වශයෙන් නම් ආකාරයකට බෙදලා දක්වලා තියෙනවා කාම භව රූප භව රූප භව සංඤී භව සංඤී භව නිය සංඤී නා සංඤී භව ඒකෝකාර භව චතුෝකාර භව පංචෝකාර භව කියලා. එතකොට මේ කර්ම භව රැස්වීම නිසා තමයි උත්පත්ති භව ලැබෙන්නේ. දැන් කාමාවචර කර්ම කුසල කුසල කර්ම රැස් කරපු නිසායි කාම ලෝකේ නැවත ඉදීමක් දෙන්නේ. රූපාවචර ධ්‍යානසිත මරණ මොහොත දක්වා නොපිරිහිලා පවත්වාගෙන යාම නිසායි රූපාවචර ඒ ඒ රූපාවචර බංග ලෝක විසදීම සිදුවන්නේ. අරූපාවචර ධ්‍යානසිත උපදවාගත්තු නිසායි ඒව මරණ මොහොත දක්වා නොසඳී පැවති නිසායි කියන්නේ නැතින් නැතුව පිරිහින් නැතුව පවත්වාගෙන ගිය නිසායි අරූපාවචර බංග ලෝක වල උපදින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා ඒ කම්ම භව තුලින් උත්පත්ති උත්පත්ති භව ලැබෙනවා. කෙනෙකුගේ సంతානය අනුව අරූපාවචර ධ්‍යාන නැත්නම් ඔහුට අරූප භාවයක් නෑ. රූපාවචර ධ්‍යාන නැත්නම් ඔහුට රූප භාවයක් නෑ. ඒ වගේම තමයි කාමාවචර ඒ කර්ම භව නැත්නම් ඔහුට කාමාවචර ලෝකයක් නෑ. ඒක දැන් මේක තේරුම් ගත්තාට පස්සේ මෙයාට තේරුම් ගන්නට පුළුවන් වෙනවා භවපංචය ධාති කියන එක ඒක අපි ඉදිරියට විස්තර කරන්නේ ඔය කර්ම ධර්මවලට විස්තර වශයෙන් අවබෝධ කරගන්න බලන්න. එතකොට මේ කර්ම භව රැස්සන්නේ කොහොමද? කාමෝපාදාන නිසා කර්ම රැස්සන්නේ කොහොමද? ඒවා දික්ඛිය සීලබ්බත පරාමාසය නැත්නම් මේ පාදාන කිරීම නිසා මේ කර්ම භව රැස්සන්නේ කොහොමද කියන එක ආයෝග වශයෙන් තමන් අත්දකින් අවබෝධ කරගන්න ඕනේ. ඒ අත්දකින විට තමන්ම ඒකෙන් ගැඹුරු වශයෙන් මත ප්‍රකාශ කරන තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් අරගෙන ක්‍රියාත්මක වීමක් නේද මෙතන තියෙන්නේ කියන කරුණ අවබෝධ කරගන්න. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ කාමයේ උපාදානගෙන කම්ම සංස්කාර කළා තියෙන්නේ නාම සංස්කාර විතරයි පංචස්කන්ධය කියන එක නාම සංස්කාර ගොඩකට පමණ සීමා වෙනවා මොකද රූපස්කන්ධය ගැන සිතිවිලි ඇතිවීම රූපස්කන්ධය කියන්නේ ඇහැට පෙනෙන රූප නැත්නම් තමන්ගේ රූපස්කන්ධය නැත්නම් සද්ද, ගන්ධ, රස, පොට්ටම් ආදී උපම රූපස්කන්ධයට ඇතුළත් තමයි. ඒකයි මේවා පිළිබඳ සිතීලිය ඇතිවීම මේ රූපස්කන්ධ කියලා හඳුන්වන්නේ. ඒක නිසා රූපස්කන්ධය කියන්නේ නාමස්කන්ධයට ඇතුළත් වෙන දෙයක්. ප්‍රායෝගික වශයෙන් එහෙම ඒක දකින්නේ. ඒක නිසා මේ නාම ධර්මයන් ඇති ඇති නැති නැති යාමක් තමයි මෙතන සිදුවන්නේ කියන කරුණ අවබෝධ කරගන්න. ලෝකේ මොන දෙයක් උපාදාන කළත් එච්චරයි. තමන්ගේ නාම ධර්ම ටිකක් තමන්ම උපාදාන කරනවා. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකද්ද? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. පවතින ශ්‍රණයකට. ඇති වුණා, පැවතුණා, නැති වුණා, නැවත ඇති වුණා, නැවත පැවතුණා, නැවත නැති වුණා. මේ ආකාරයෙන් දිගින් දිගට ඇති වේ, ඇති වේ, නැති වේ, නැති යන නාම සංස්කාර ගොඩක් මෙතන තියෙනවා. කොයි දෙයකලක් පිටතරයි තියෙන්නේ. මෙතන මේ නාම සංස්කාර ඇති ඇති නැති නැති යන එකට මම කියලා හිතෙනවා. නැත්නම් මගේ කියලා හිතනවා, ආත්ම කියලා හිතනවා. මේක ආකාරයෙන් හොඳයි නරකයි කැතයි ලක්ෂණයි උගත් නුගත් ඔය විවිධ විවිධ සංඥාදාන කටයුතු කරනකොට අපගේ సంతානය තුළ මේ නාම සංස්කාර ඇති නැති යමක් කර වෙනදක් නැහැ කියන එක තේරුම් ගන්න. මේ නාම සංස්කාර ඇතිවීමම තමයි භව සංස්කාර කියලා කියන්නේ කර්ම භව කියලා කියන්නේ. මේ ඒ ඒවා හරියට අවබෝධ කරගත්තාට පසුව අනවශ්‍ය ආකාර කම් සංසාරයේ දික්කර්ෂණ කර්ම භව රැස් කිරීම නතර කරගත යුතුන් බවත් පෙන්වනවා විශේෂයෙන්ම අකුසල කර්ම භව රැස් නොකරගත යුතු බව එතකොට කුසල සංස්කාර රැස් කළා සංසාරයේ දික් නොගැස්සෙන ආකාරයෙන් ඒවා පත්‍ය සාකාමයට පුරුදු වෙන්න කියන කාරණාව ඊළඟට පෙන්වන්නේ පුළුවන් තරම් දුරට සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය වෙන දේවල් කළ යුතු බව දැක්කෝ. ඒ විදිහට උපාදාන පත්‍ය බොහෝ කියන එක ගැන සුළු විස්තරයක් දෙන්නේ කලේ ඊළඟ දවසට අපි ඊළඟ කොටස විස්තර කරනවා. මේ කරුණ විසීම තුළින් මෙයට පුළුවන් මේ කරුණම නිවන් ලැබීමට මාර්ගයක් බවට පත් කර ගන්නට. අර විදිහට නාම සංස්කාරම ඇති වෙනව නැති වෙනවා කියලා දකින්න ඕනවනේ. දෙවියෝ කිව්වත් නාම තමන්ගේ නාම සංස්කාර බක්මේ කිව්වත් නාම සංස්කාර අමනුෂ්‍ය කිව්වත් මනුෂ්‍ය කිව්වත් දුව කිව්වත් පුතා කිව්වත් මම කිව්වත් මේ ඔක්කොම තමන්ගේ නාම සංස්කාර කාම භව කිව්වත් රූප භව කිව්වත් අරූප භව කිව්වත් ඔක්කොම නාම සංස්කාර මේ නාම සංස්කාර ඇති වෙනව පවතිනව නැති වෙනව මේ නාම සංස්කාර මම මම මම කියලා ගත්තත් ඒකත් නාම සංස්කාර ඒ නාම සංස්කාර තියෙනකොට මම මගේ කියලා ගත්තත් ඒවන් නැති වෙලා විරුද්ධ වී ගියාට පස්සේ මම කියන්නට මගේ කියන දෙයක් ඉතිරිවන්නේ මේ ඉතිරි නුවණ ශේෂ නුවණ හිස් භාවයේ අත්දකින්න. එහෙම අත්දකින්නට පුළුවන් වුණොත් ඒක නිවන් ලැබීමට මාර්ගයක් වෙනවා. හොඳයි ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට නිවන් සැලදීමට මේ කුසල ධම්ම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනක් මෙම දේශනාව දැන් නිම කරා.